සාදු සාදු බුදුරුව නිරේ ගිහින් ඇති කෙලවරක් නැතුව තිරිසන් අපායේ කෙලවරක් නැතුව දුක් විඳලා ඇති ඒ ඔක්කොම විඳෝ විඳෝ යන ගමනේදී අපිට මොකද්ද පිනකට මනුස්ස ජීවිතයක් ලැබුණා ඊ මොකද්ද පිනකට අපිට සිංහල විලා උපදින්නත් ලැබුණා මොකද්ද පිනකට හිතන්න බැරි පිනකට අපිට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් ලැබුණා. මේක ලැබුණාට පස්සේ අපි නිකන් හිතට ගන්න ගියොත් අපි අවබෝධ වුණා කියලා හුවා දක්ව ගන්න ගියොත් ඒක ලොකු වැරැද්දක්. මොකද හේතුව අපිට තියෙන පින ටිකයි. අපිට තියෙන පින බොහොම පොඩ්ඩයි. අපිට තියෙන අවශ්‍ය ප්‍රමාණය කොයි වෙලාවෙ ඉරිනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් එහෙම එකකින් අපි මේ චුට්ටක් අපිට තේරෙන එකක් හුවා දක්ව ගන්න ගියොත් ඒක යානුභාවයක් නෑ. ඒක අනිත් පැත්ත හරවන්න පුළුවන්. මේ ධර්මයේ අනිත් පැත්ත හරවන්න බෑ. ඒ නිසා අපි කියනවා නම් කිවියුත්තේ බුදුරජාණන් වහන්සේ මිසී වදාළ සීක කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක්මයි. මොකද එහෙම කියන්න හේතුව මේ බුද්ධ දේශනා උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තේ කෙලෙස් සහිතවද කෙලෙසුන්ගෙන් මිදිලා විශිෂ්ඨ ඥානයකින් අවබෝධ නොකොටද විශිෂ්ඨ ඥානයකින් අවබෝධ කරලද විශිෂ්ඨ ඥානයකින් අවබෝධ කරලා කෙලෙස් ප්‍රහාණය කරලා ඒ සඳහා උන්වහන්සේ එක ඉලක්කයකටම එකම ඉලක්කයකට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවා. අපි එහෙම එක මිලක්කයකට එහෙම ආවද? නෑනේ. ඊළඟට උන්වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත කියලා දිව්‍ය රාජෙක් වෙලා උපන්නා. එතකොට දෙවිවරු ආරාධනා කළා කාලෝ යන්ති මහා වීර මහා වීරයන් වහන්සේ ඔබ වහන්සිට කාලයයි මේ. uppajja mātu kucciyan දැන් මව් කුසක උපදින සීක්වා සදේවකන් තාරයන්තු දෙව්මිනිස් ලෝකයා විතර කරවමින් බුද්ධසු අමතම් පදං ඒ අමා නිවන අවබෝධ කරත්වා කියලා ආරාධනා කළා. අපිට කවුරුත් ආරාධනා කරද්ද මව්කුස උපදින එකට එහෙම කරන්න කියලා. අපි දන්නවද? අපි උපදිච්ච බවවත් දන්නේ නැහෙනි. එතකොට උන්වහන්සේ බැලුවා මිනිස් ලෝකේ බැලුවා බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් තිබෙනවාද? හරි. සුදුසු කාලේ තිබුණා. මේ කාලෙද? නැහැ. මිනිස් ආයුෂ 120ක් තියෙන. දැන් 120ට අඩුයි. 120ක් තියෙන කාලේ විමුක්තිය වෙමින් සිටින යුගයක් උදා වුණා. ඒක තමයි කාලේ. දීපය බැලුව කොහෙද උපදින ප්‍රදේශය? මධ්‍ය මණ්ඩලයේ. බුදවරු පහළ වෙන දඹදිව මධ්‍ය මණ්ඩලයේ. කුලය බැලුව කොහෙද උපදින පවුල? කොයි පවුලෙද? දැක්කා ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශය තමයි කුලේ. ඊට පස්සේ බැලුවා කාලේ දීපේ දේශය දැක්කා දේශේ දඹදිව තලේ කුලේ දැක්කා මව් මව්කුත් හිටියා. කලාතුරකින් ඒ පහ එකට පවතින්නේ. එතකොට සිහිනුවණින් යුතව තුසිත භාවණයෙන් චුත වෙලා සිහිනුවණින් මව් කුසී පිළිසිඳ ගත්තා. අපිට මෙයා මුකුත්ුනේ නෑනේ. සීනෝනි මෞකුසී වැඩුණා. දස මාසයක්. සීනෝනි මෞකුසින් බිහි වුණා. සීනෝනින් පියවර හතක් සක්මන් කළා. සීනෝනින් අභීත ප්‍රකාශයක් කළා මේ කිරිසප්පය. මේ කිරිදරුවා. අපි එහෙම මුකුත් කළා දහස්කම්. දැක්කනේ අපි දැන් මේ මේ බුද්ධ දේශනාව තේරුම් ගන්න කලින් ඒකේ පසුබිම අපි හිතන්න ඕනේ. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වයස 29 වෙනකොට සාමාන්‍ය මිනිසියෙකුට හිතන්න බැරි දෙයක් හිතලා ඉවරයි. වයස 29 වෙද්දී. වයස 29 වෙද්දී උන්වහන්සේට සක්විති මණික් මණිකක් දැන් සක්කවර්ති රජ කෙනෙක් පහළ වෙන්නේ සක්විති මාණික්කය චක්‍රවර්ත්නේ පහළ වෙනවා 이르දී. ඒක පහළ වෙන්න තිබුණේ මේ සතියකට කලින් සතියකට පස්සේ. දුරු උන්වහන්සේට ඇවිල්ලා කිව්වා. තව සතියකින් ඔබ වහන්සේට චක්‍රවර්ති රත්නේ පහළ වෙනවා කියලා. අතෑරියා. මාලිගා අතෑරියා. සිහිනුවණින් යුක්තව කාන්තකාස්යගේ පිටේ නැග්ගේ. බය වෙලා දුවන්න නෙමෙයි. සිහිනුවණින් යුක්තව මාලිගාවේ නැගෙනහිර දොරටුවට එනකොට දොරටු පාලේ ඔක්කොම නිදි ඉබේ දොර ඇරෙනවා. අපිට උනාද එහෙම? සිහිනුවණින් යුක්තව පිටත් වෙලා ගියේ. සිහිනුවණින් යුක්තවමයි මාගේ මේ පැවිද්ද ආරි සත්‍ය සෙවීම පිණිසයි කියලා හිස බෑවේ. සහම්පති බ්‍රහ්ම රාජයා සිවුරු පිළිකරගෙන යන පූජා කළේ. අපිට මුකුත් උනේ නැහැ නේ එහෙම. සිහිනුවණින් යුක්තව දුෂ්කර ක්‍රියා කළේ. උන්වහන්සේ මහා සිංහනාද සූත්‍රේ හරි පැහැදිලිව දේශනා කරනවා. මේ තථාගතයන් වහන්සේ තවත් සූත්‍ර දේශනා කරනවා. අච්චර දුෂ්කරතා දුෂ්කර ක්‍රියා කරද්දී සිහිනුවණ වෙනස් වුණේ නැහැ. ඒ කිසිම කායික මානසික කායිකව දුක් වේදනා දෙද්දි ශරීරයට ඒ එකකින්වත් මනසට පීඩාවක් ආවේ නැහැ කියලා. මේ බෝසත් කාලේ. එතකොට වයස 29 දී ගිහි ජීවිතය අත්හැරෙද්දී අවබෝධයක් තිබුණා. මොකක්ද අවබෝධය? ගිහි ජීවිතයේ කාලේ වුණාන්ස කල්පනා කළා. මම වයසට යන කෙනෙක්. වයසට යන කෙනෙක් වශයෙන් ඉඳගෙන මං වටා රැස් කරගන්න හදන්නේ මං වයසට යන දේවල්මනේ. ඒ නිසා මේකේ ආඩම්බර වෙන දෙයක් නැහැ. අපේ මේ තරුණකම වයසට යෑමෙන් ඉවර වෙනවා කියලා වයස 29 දී උන්වහන්සේ යවුන මදේ අත්හැරියා. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා මේ ජීවිතය මේ නිරෝගීකම තියෙන්නේ රෝග හැදෙනකන් විතරයි. ඉතින් මේ තමනුත් රෝගී බවට පත් වෙමින් සිටිද්දී මේ රෝග වෙන පිරිසක් මේ අල්ලගෙන මං සතුටු වෙන්න හදන්නේ කියලා උන්වහන්සේ කල්පනා කළා මේ නිරෝගීකම තියෙන්නේ ලෙඩක් හැදෙනකන් විතරයි ඒ නිසා මේ නිරෝගීකම ගැන මට ආඩම්බර වෙන්න දෙයක් නෑ කියලා ආරෝග්‍ය මදේ අත්හැරියා ඒ කියන්නේ සමහරු තරුණකමට මත් වෙලා පව් කරනවා ඒක උන්වහන්සේ තුල නැහැ සමහරු නිරෝගිකමට මත් වෙලා පව් කරනවා. ඒකත් උන්වහන්සේ තුල තිබුණේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා සමහරු හිතාගෙන ඉන්නවා මැරෙන්නේ නැහැ කියලා. හිතාගෙන පව් කරනවා. තමුණුත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන, අනුනුත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මේ තියෙන්නේ. ජීවිත මදේ අත්හැරිය. එහෙම කරලා යබනිස්ක්‍රමණය කළේ. ඉතින් උන්වහන්සේ සය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ එක තැනක දේශනා කරනවා දුෂ්කර ක්‍රියා කරලා වැටිලා සිහිනතු වැටිච්ච වෙලාවල් වලදී මාර්ය ඇවිල්ලා උන්වහන්සේට කියනවා මොකද්ද කියන්නේ ඔබ වහන්සේට ජීවත් වෙන්න තියෙන්නේ එකයි මරණයට 999ක් තියෙනවා ඒ නිසා ජීවත් වෙන්න පින් කරන්න ඕ අතෑරලා ඔහොම කරන ජයගත්තු කෙනෙක් නෑ කිව්වා. එවලි බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ මාරයාට පිළිතුරු දෙනවා මාරය මගේ මේ වීරිය මත මේ මගේ මේ වීරිය කොච්චරද කියන්නේ මගේ ශාරීරියේ පිසදාගෙන මේ හුලඟක් යනවා මේ මගේ ශාරීරියේ ස්පර්ශ කරගෙන යන සුලඟට පවා පුළුවන් අර පේන ගංගාවේ ජලය වේලවා දමන්න මේ ශාරීරියේ ලේමස් වියලෙද්දී මට ප්‍රීතිය ඇති වෙනවා. මට සිහිනුවන උපදිනවා කියලා උත්තර දුන්නේ. අපිට පුළුවන් දෙහෙම උත්තර දෙන්න. ආන්න ඒක තමයි. ඉතින් උන්වහන්සේ ඒ විදිහට කටයුතු කරලා අන්තිමේ ජයගත්තා. ආර්ය ස්ථාගික මාර්ගයේ තමන් වහන්සේ තුලින්ම සොයාගත්තා. අවබෝධ කළා. සේනා සහිත මාර්යා පරද්දවලා මේ මහා භද්‍ර කල්පේ සතරවෙනි බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. උන්වහන්සේ ධර්ම දේශනා කළා. ප්‍රථම ධර්මයේ දේශනා කළා. බරණැස ඉසිපතන මිගදායේදී. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තමයි ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රය. ධර්ම චක්‍රය කියන්නේ දහම් රෝධය ප්‍රවර්තනය කියන්නේ කරකවනවා. එතකොට ධර්ම චක්‍රය කියලා කිව්වේ චතුරාරි සත්‍යයට. ඇයි මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ තියෙන්නේ? දුක නම් ආරි සත්‍යය මෙයයි. දුක්ඛ සමුදය නම් ආරි සත්‍යය මෙයයි. දුක්ඛ නිරෝධ නම් ආරි සත්‍යය මෙයයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආරි සත්‍ය මෙයයි. මේ ආර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව අවබෝධ කරන තුරු මේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මං සම්මා සම්බුද්දයි කියලා ප්‍රතිඥා දුන්නේ යම් දවසක මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන කියන ත්‍රිපරිවර්තයෙන් යුතුව පරිවර්ත තුනෙන් යුතුව ආකාර 12කින් යුතුව අවබෝධ කළාද ඉදාට ඉදා මම මේ මම ලෝකයට පෙනී හිටියා කිව්වා කොහොමද සම්මා සම්බුද්දයි කියලා එවලි පින්වතුන් විශේෂ දෙයක් වුණා අපි දන්නවා මේ ධර්ම දේශනාව අහලා චතුරාර්ය සත්‍ය ධර්මය අහලා මිනිස් ලෝකේ පස් දිනයි ශ්‍රවණය කළේ. ඒ අතර කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට සත්‍ය ඥානය ඇති වුණා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යමක් ඇද්ද? ඒ හේතු නිරුද්ධ වීමෙන් ඊ හටගත්තු දේවල් සෑම දෙයක්ම නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා. උන්වහන්සේ සෝතාපන්න වුණා. ඉතින් මේ සිදුවීම් මේ සිදුවීම බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීම සිදු වෙනකොට සිදු වෙලා අවසන් වෙනකොට ඉස්සල්ලාම පොළොව වාසී දෙවිවරු මහත් ഘോഷාවක් කළා. මොකද්ද කරපු ഘോഷාව? ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මෙගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං මේ භාග්‍යවතුන් වහන්සේ බරණසි සිසිපතන මිගදායේදී අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය. අනුත්තර ධර්ම චක්‍රය කියුවේ එතකොට කුමක්ද? චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළා කියන එක කොහොමද දේශනා කළේ? අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ උතුම් ධම්මරෝධයේ කරකවන ලද්දේ කියලා. ඊට පස්සේ දේශනා ඒ දෙවිවරු කෑ ගහලා කිව්වා අපපතිවත්ය සමනේනවා මාරේනවා දීනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් හැබැයි මේ ධර්ම චක්‍රේ කරකවාපු එක ආපස්සට කරකවන්න බෑ කිසි දෙවියෙකුට මාරේකුට බ්‍රහ්මේකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට කිසිවෙකුටත් බෑ කිව්වා. හැබැයි ඒකේ එක අර්ථයක් තියෙනවා. එහෙනම් ඒ ඇත්තන්ට වෙන දෙයක් ආපස්සට කරකවන්න පුළුවන්. වෙනින් දේවල් ආපස්සට කරකවන්න පුළුවන්. ඒ ඇත්තන්ට ආපස්සට කරකවන්න බෑ. මොකද්ද? ධර්ම චක්‍රය. ආපස්සට කරකවන්න බෑ. මම මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරය කරද්දී මට ওই ශ්‍රද්ධාව තිබුණා. මේ ධර්ම චක්‍රයට අයිති දෙයක් මා කියන්නේ කියලා. ඒකයි මේක නිന്ദා පහස කරලා නැති කරන්න බැරි. ගරහලා නැති කරන්න බැරි. බුදුරජාණන් වහන්සේගේ චතුරාරි සත්‍ය පැතිරීම ගරහලා නැති කරන්න පුළුවන්ද? බෑනේ. නින්දා පහස කරලා විනාශ කරන්නේ කොහොමද චතුරාරි සත්‍යය? ඒක නැති කරන්න බෑ. ඒ කරන අය නැති වෙලා යයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මා ඔබට කිව්වේ එකයි තමන්ගේ දෙයක් කියාගෙන යන්න එපා. තමන්ගේ දෙයක් කියාගෙන ගියොත් අමාරු වැටෙනවා. අපි මේ චතුරාර්ය සත්‍ය එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ යම් වචනයක් ප්‍රකාශ කිරීමට කොච්චර දුරින්දලා අප ගමනක් තියෙනවද? සාරා සංඛ්‍ය කාප ලක්ෂයක් පිරුම් පුරලා සීනෝණෙන් යුක්තව තුසිත දිවි ලෝකේ වැඩ ඉඳලා දෙවියන්ගේ ඇරයුමින් මව කුසී පිළිසිඳගෙන සීනෝණිම මව කුසින් ඉපදිලා සීනෝණිම ජීවිතේ ගෙවලා සීනෝණිම අබිනිෂ්ක්‍මණය කරලා සිහි නුවණින්ම සයවුරුද්ද දුෂ්කර ක්‍රියා කළා. සිහි නුවණින්ම මාර සේනා පරාජයට පත් කරවලා තමන් තුළම උපදවාගත්තු ඥාණයෙන් ඊත්ව චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ඒ වගේම දස බල ඥාන විසරද ඥාන වලින් සම්පූර්ණ වෙලා තමයි මේ වචනය ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් තේරෙනවද අපේ වචනයි මේ වචන අතර වෙනස? එතකොට බලන්න කොයිතරම් වෙනසක්ද? අන්නේ බුද්ධ වචනයට පුළුවන් කුමක්ද පුළුවන්? ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ වන බුද්ධ වචනයට පුළුවන් අපිට අවබෝධය ලබා දෙන්න. ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයට පුළුවන් අපිට ජීවිතය ගැන යථාර්ථය පෙන්වා දෙන්න. ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයට පුළුවන් සංසාරයේති සබෑ ස්වභාවය අපට පෙන්වා දෙන්න. ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයට පුළුවන් නිවන් මඟ පුහුණු කරන ආකාරය අපට පෙන්වා දෙන්න. ඒක වෙන එකකට බෑනේ. ඒක වෙන ධර්මයකට බෑ වෙන විෂයයකට බෑ වෙන සමාජයකට බෑ වෙන ලෝකයකට බෑ වෙන ආගමකකට බෑ කිසි කෙනෙකුට කරන්න බෑ ඒක. ඒක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධයෙන්ම දේශනා කොට වදාළ චතුරාර්ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයට විතරයි. මෙන්න මේ කෙරෙහි අපිට ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ. මේ කෙරෙහි අපිට පැහැදිලි වැටහීමක් තියෙන්නට ඕනේ. මේ කෙරෙහි අපිට පැහැදිලි අවබෝධයක් තියෙන්නට ඕනේ. එහෙම නොතිබුණොත් ආන්න. ඒ කෙනා තමයි තමන්ගේ දේ කියාගෙන. එහෙම නැත්තම් කරන්නේ මේක. මේ ගැන පැහැදිලි වැටහීමක් තිබුණොත් බුද්ධ වචනේ ගන්නවා. අරගෙන මේ අපේ එදිනෙදා ජීවිතවලට ගලපලා වර්තමානට හරවනවා. බුද්ධ වචනේ මාතෘකා කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඒ බුද්ධ වචනේ ඒ ආකාරයෙන් කියන්නේ නැහැ. කියන්නේ කොහොමද? ආ ඕම ඒක ඕක කියලා වැඩක් නැහැ දැන්. දැන් කරන්න තියෙන්නේ ඔව් දැන් මේ අපේ ඉදිනදා වර්තමානයේට ගලපලා බලන්න නැත්නම් ඔක වැඩක් නැති කියනවා. අන්න ශාසනය අතුරුදහන් වෙනවා. ඊට පස්සේ බුද්ධ වචනේ ඉස්සරහට අරගෙන තමන්ගේ දේ කියනවා. බුද්ධ වචන ඉස්සරහට අරගෙන තමන්ගේ දේ ගල්පනවා. අන්නේ අය තමයි ධර්මයට ද්වේෂ කරන අය. ධර්මයට ද්වේෂ කරද්දි මොකද වෙන්නේ? ධම්ම දෙසි පරාභව ධර්මයට ද්වේෂ කිරීම නිසා පිරිහි යනවා වළක්වන්න බෑ. ඇයි? හේතුවක් නිසා තමයි ඵලෙ හැටගන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවසද්දී අපිට වැදගත් වෙන්නේ අපිට උවමනයි මේ ශ්‍රද්ධාව. ගෞතම බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම විශිෂ්ට ඥාණයෙන්ම නිකලෙස්ව දේශනා කරපු දෙයක් මේ තියෙන්නේ කියලා. ඉතින් ඔබට ඒ බුද්ධ දේශනා මා විසින් සිංහලට පරිවර්තනය කරලා ඔබට පෙන්වා දීලා තියෙනවා. මේ සිංහල පරිවර්තන වල මූලාරම්භය මම ඔබට කියන්නම්. මේ මූලාරම්භය 1957. 1957 මජ්ක්‍ධිම නිකායේ පොතේ සූත්‍ර කීපයක් මීටත් වඩා සරල සිංහලට පරිවර්තනය කරලා ලুকু ප්‍රස්තාවනාවක් සංගිබන සමන්නේසනා කියලා. ලুকু ප්‍රස්තාවනාවක් එක්ක විද්‍යාලංකාර හිටපු පරිවිනාධිපති පූජ්‍යපාද යක්කඩුවේ ප්‍රඥාරාම ස්වාමීන් වහන්සේගේ පරිවර්තනයක් තියෙනවා. ඒ පොතේ නම සංගිබන. සංගිබන සමන්නේසනා කියලා. ඒ පරිවර්තනයේ තමයි සරලම පරිවර්තන ඉදිරිපත් කළේ. හරි රසවත්. උන්වහන්සේට ඒක සම්පූර්ණයෙන්ම දිගටම කරගෙන යන්න බැරි වුණා. දැන් මා මේ පරිවර්තන ඊට පස්සේ මා පටන් ගත්තාම මේ පරිවර්තන මේක ඔබට කියවන්න දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම අපි ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් මම කිව්වේ දැන් මේ වගේ දෙවියන්ට බමුණුන්ට මරුන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ලෝක කිසියෙකුට ආපස්සට හැරවිය නොහැකි ධර්මයක් අපිට අහන්න ලැබෙනවා නම් ඒක කොච්චර වාසනාවක්ද ඒක කොච්චර දුර්ලභ දෙයක්ද දැන් අපි ගත්තොත් දැන් අපිට තියෙනවනේ මේ මිනිස්සුන්ගේ දැනුමනේ අපි පරිහරණය කරන්නේ දැන් මෙතන දැන් අපිට පේනවා කැමරා මේ ලයිට් මේ ටෙලිෆෝන් මේ ඔක්කොම සාමාන්‍ය මිනිස්සු කල්පනා කර කර උපදවාගත්තු දේවල් නෙමෙයිද? සාමාන්‍ය මිනිස්සු කල්පනා කර කර පරීක්ෂණ කර කර නිර්මාණය කරපු දේවල් මේ. එතකොට මේ නිර්මාණය කරපු දේවල් වලින් අපිට වින්දනය ලැබෙන්නේ මොනවද? කාමය නෙමෙයිද? අපි ගත්තොත් මේ නිර්මාණ කර කර මිනිස්සු තවදුරටත් වේගෙන් යන්න පුළුවන් ප්ලේන් හදයි. තවදුරටත් වේගෙන් යන්න පුළුවන් නැව් හදයි. වේගෙන් යන්න පුළුවන් වාහන හදයි. ලස්සන වාහන හදයි. කම්පියුටර් හදයි. නමුත් කාටවත් පුළුවන් ද තමන්ව අවබෝධ කරවන මැෂින් එකක් හදන්න. හැදුවා එක්කෙනෙක්. ඒ මැෂින් එක තමයි මේ ත්‍රිපිටකය කියන්නේ. වෙන මැෂින් එකක් නෑ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඥාණය ලෝකයට සැඟවී ගියෝ. මේ පෘතජන මිනිසුන්ගේ සෙවීම විතරක් මේ ලෝකයට ඉස්සරහට ආවොත් සාමාන්‍ය පුතඥයා මේ මනුස්ස පුතඥ මිනිසුන්ගේ ගවේෂණයට වසඟ වෙන්නේ නැද්ද? වසඟ වෙනවා. සාමාන්‍ය පුතඥයා මේ පුතඥ මිනිස්සු සොයාගන්න දේවල් සමග මත් වෙලා ජීවත් වෙන්නේ නැද්ද? සාමාන්‍ය පුතඥයා අවබෝධයකින් තොරවම මැරිලා යනවා. මේ ලෝකේ අපිට ලැබිලා තියෙන දැන් දියුණුව දියුණුව කියන්නේ මොකද්ද මේ? අපිට පහසුකම් ලැබිලා. දියුණුව කියලා අපි සලකන්නේ පහසුකම්නේ. ගොඩනැගිලි පහසුකම් තිබුණොත්, ලයිට් තිබුණොත්, වතුර තිබුණොත්, යන්න එන වාහනයක් තිබුණොත්, ටෙලිෆෝන් තිබුණොත්, හොඳට පාර හදලා තිබුණොත් අපි මොකද්ද කියන්නේ? ආන්න. දියුණුවයි. දියුණුව කියලා අපි මොකද්ද කියන්නේ? පහසුකම් වැඩිවීම. බුද්ධ දේශනාව තුළ දියුණුවයි කියන්නේ ඒක නෙවෙයි. සිහි නුවණ දියුණු වීම. අකුසල් ප්‍රහාණය කරන කුසල් වඩන වීරිය දියුණු වීම. බුදු කෙනෙක් කෙරෙහි සිටේ පහදවා ගැනීම දියුණු වීම. ජීවිත අවබෝධ කරන විදර්ශනා ප්‍රඥාව දියුණු වීම. සමාධිය දියුණු වීම. මෙවයි දියුණුව කියන්නේ. අන්නේ දියුණුව වර්තමාන මිනිසයාට යන්තමින් හරි සලසා ගන්න පුළුවන් නම් ඒ කෙරෙහි අපිට කරුණාවක් තියෙනවා නම් මිනිසයා කෙරෙහි අපි කරන්න ඕනේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාම මේ විදිහට පෙන්වා දෙන එකයි. මේ සැඟවි ගිය සාමාන්‍ය සමාජයෙන් බැහැර වෙච්ච බුද්ධ දේශනාම අපි ඉදිරියට දාන්නයි. දැන් බලන්න හිතලා බුද්ධ ජයන්තිය ඇති වුණා. 2500 500 දී මේ ප්‍රබෝධි තිබුණේ නැහැ. ත්‍රිපිටක පරිවර්තන බුද්ධ ජයන්ති පරිවර්තන මණ්ඩලයෙන් කළා. නමුත් මේ ප්‍රබෝධි තිබුණේ නැහැ. දැන් මොනතරම් ත්‍රිපිටකය පිළිබඳව ප්‍රබෝධයක් රටේ ත්‍රිපිටක මුද්‍රණය වෙනවා පොත් බෙදාහරිනවා මිනිස්සු ගන්නවා ඉස්සර මෙහෙම තිබුණේ ඉස්සර නිකන් අල්මාරි වල දාලා ලොක් කරලා තිබුණේ දැන් පරිවර්තනේ පරිහරණය වෙනවා කාගේ වෑයමකින්ද මේ වෙනස උනේ තනි පුද්ගලිකුගේ වෑයමකින් නැත්තම් මේ සාමාන්‍ය මිනිසුන්ට ත්‍රිපිටකය කියවීමේ හිතේ ලොකු ප්‍රබෝධයක් තිබුණේ නැහැ. මිනිස්සු හිතාගෙන හිටියේ මේක දැන් මේ යුගේ ඉවරයි. අපිට එහෙම ධර්මයේ දකින්න පුළුවන් කමක් නැහැ. ඒක හරි අමාරු වැඩක්. අපිට මේ ත්‍රිපිටකය කියවන්න මොළේ නැහැ. අපිට ඒක කිව්වට තේරෙන්නෙත් නැහැ. මේ වගේ මානසිකත්වයකින් හිටියේ. මේ වෙනකොට දැන් සාමාන්‍ය දරුවන් සූත්‍ර 20 30 40 50 දන්නවනේ. නම් වශයෙන් කියනෝනේ මේ සූත්‍ර දෙයේ මේම තියෙනවා ස්වාමීන් වහන්සේ. අසවල් සූත්‍රේ මෙහෙම තියෙනවා කියලා නම් වශයෙන් කියන දන්නවනේ දැන්. කොහොමද මේ ආවේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අපි දන්නවා බුද්ධ කාලයේ ඒ දේශනා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉගෙන ගත්තේ ශාස්ත්‍රු ශාසනය හැටියටයි. කොමක් හැටියටද ඉගෙන ගත්තේ? ඒ ශාස්ත්‍රු ශාසනයට අංග කීයක් තිබ්බද? අංග 9. මොනවද? සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතේ උත්තක, ජාතක, අභූත ධම්ම, වේදල්ල. දැන් බලන්න දැන් ඔබ දන්නවනේ ඒවා. මහමෙවණ නොතිබෙන්න නවංග සාස්තු සාසනය මොකද්ද කියලා හෙවනම් ඉතින් වටපිට තමයි බලන්න වෙන්නේ. අන්න දැන් බලන්න වෙනස. එතකොට මේ නවාංග ශාස්ත්‍රු ශාසනය ධර්ම විනය හැටියට සංගායනා වුණා. ඊට පස්සේ බුද්ධ දේශනා දීර්ඝ බුද්ධ දේශනා එක්රැස් කරලා සෑදූ කොට්ටාසයට කොටසට මොකද්ද කිව්වේ? දීඝනිකාය. මධ්‍යම බුද්ධ දේශනා මධ්‍යම ප්‍රමාණයේ බුද්ධ දේශනා එක්රැස් කරපු දහම් කොටසට මොකද්ද කිව්වේ? මජ්ක්‍ධිම නිකාය. ඒ වගේම විශේෂ දහම් කොටස් එකතු කරලා හදපු දේශනා සංයුත්ත නිකාය. ඊළඟට බුද්ධ දේශනා සමූහයක් තියෙනවා මේ එක එක දහම් කරුණ. දහම් කරුණු දෙක දෙක. දහම් කරුණු තුන තුන. දහම් කරුණු හතර හතර. දහම් කරුණු පහ බැගින්. දහම් කරුණු හය බැගින්. හත බැගින් දහම් කරුණු 8 බැගින් දහම් කරුණු 9 බැගින් දහම් කරුණු 10 බැගින් දහම් කරුණු 11 බැගින් කළ දේශනා. ආන්නේවට අංග වශයෙන් අංක වශයෙන් වෙන් කරලා තියෙන දේශනා අංගුත්තර නිකාය. මේ දේශනාවලින් මේ අංගුත්තර නිකායේ ඒ දහම් කරුණු එක බැගින් විස්තර වෙන කොටසට කියනවා ඒකක නිපාතේ. දහම් කරුණු දෙක බැගින් විස්තර කරපු කොටසට කියනවා දුක නිපාතේ. දුක කියන්නේ දෙක. දහම් කරුණු තුන බැගින් විස්තර කරපු කොටසට කියනවා තික නිපාතය. ආංගේ දහම් කරුණු එක බැගින් දෙක බැගින් තුන ගැන බැගින් විස්තර කරපු පොත් වහන්සේ තමයි මේ පරිවර්තනය කළ තියෙන්නේ. එතකොට මේ අංගුත්තර නිකායේ හරීම රසවත් අර අනිත් සූත්‍ර දේශනාවල තියෙන සාමාන්‍ය ප්‍රමාණය දීර්ඝ දේශනා එක්ක දිග දේශනායි මේ බම් පුංචි පුංචි කෙටි කෙටි දේශනා තියෙනවා පුදුම රසවත්. මේවා කියවනකොට මේ රසය දැනනකොට ඔබට තේරෙයි. සබ්බං රසවං ධම්ම රසෝ ජිනාති සියලු රස පරදවා ධම්ම රසයේ දිනනවා කියන්නේ මොකද්ද කියලා. ඒ මේ තියෙන රසය අමුතුම රසයක්. මේ රසය මේ වදයකින් ගන්න බෑ. අයිස් ක්‍රීම් වලින් ගන්න බෑ. මේ රසය නුවණැති කෙනෙක් නුවණින් විමසීමෙන්මයි මේ රසය ගන්නෙ. ඉතින් මා කල්පනා කළා ඔබට අද මේ අංගුත්තර නිකායේ මොකද මේ දේශනාවල ගොඩාක් සූත්‍ර තියෙන්නේ නමින් නෙමෙයි අංක වලින් තියෙන. ඉතින් මේකේ සූත්‍ර 100 ගාණක් තියෙනවා. ඉතින් මේ දේශනාවක් තියෙනවා හරි ලස්සනයි. ඔබට අහපු නැති විස්තරයක්. බුදුරජාණන් වහන්සේ කොසල් රටේ මහත් භික්ෂූන් පිරිසක් සමග චාරිකාවේ වැඩියා. දැන් මේ කාලේ මේ වස් ඉවරයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාලේ චාරිකාවේ වඩින කාලේ. චාරිකාවේ වඩිද්දී උන්වහන්සේට වැඩමවන්න ලැබුණා වේනාගපුර කියලා ගමකට. මොකක්ද ඒ ගමේ නම? වේනාගපුර කියලා මේ බ්‍රාහ්මණ වංශික ඉන්න බ්‍රාහ්මණ වංශික පිරිස් ඉන්න ගමක්. මේ ගමට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ ගමේ වැඩ ඉන්නකොට ගම්වැසියන් අතරට මේක පැතිරිලා ගියා. මොකද්ද පැතිරිලා ගියේ? බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කරලා ඉන්නවා කියලා පැතිරිලා ගියා. මෙන්න මෙහෙමයි ඒක පැතිරිලා ගියේ. ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍රයෙක් ඉන්නවා ශ්‍රමණ බවත් ගෞතම කියලා. ශාක්‍ය කුලයෙන් නික්මිලා ශාක්‍ය පුත්‍රයෙක් පැවිදි වෙලා ඉන්නෝ ශ්‍රමණ බවත් ගෞතම කියලා. අන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඕන් අපේ ගමට වැඩම කරලා ඉන්නවා. ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගැන මෙන්න මෙවැනි කල්යාණ කීර්ති රාවයක් පැතිරිලා තියෙනවා. මොකද්ද පැතිරිලා තියෙන කීර්ති රාවේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ පිළිබඳ පැතිරිච්ච පළවෙනි කීර්ති රාවය. මොකද්ද? රහතන් වහන්සේ නමක් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඊළඟට පැතිරුණා ඒ විතරක් නෙමෙයි. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තමන් විසින්ම තමන් තුළින් උපදවාගත්තු ඥාණයකින් අවබෝධ කරපු කෙනෙක්. අවබෝධය ලැබූ කෙනෙක්. ඒ කිව්වේ සම්මා සම්බුද්ධ කෙනෙක්. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඒ විතරක් නෙමෙයි. තමන් උපදවාගත්තු ඒ විද්‍යාව, ඒ අවබෝධය, ඒ ඥාණය තුල ජීවිතේ පවත්වන කෙනෙක් විද්‍යාචරණ සම්පන්නයි ඒ විතරක් නෙමෙයි අපිට ආරංචි ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සුන්දර වැඩපිළිවෙලක් තුල තමයි මේ Tamange ගමන ගිහින් තියෙන්නේ කියලා. උන්වහන්සේ සුගතයි. ඒ විතරක් නෙමෙයි අපිට ආරංචි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ලෝකේ සෑම දෙයක් ගැනම සියලු ලෝක ගැන සියලු ලෝක ස්වභාව ගැන සියලු සත්වය ගැන අවබෝධ කරලා ඒ ලෝකයන්ගෙන් නිදහස් වුණා කියලා. ඒ වගේම අපිට ආරංචි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දමණය කිරීමට මේ ලෝක සත්‍යය දමණය කිරීමට ඉන්න උත්තරීතරම මේ ලෝක සත්‍ය දමනය කිරීමට පුහුණු කරන උත්තරීතරම තැනැත්තා කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියලා අපිට ආරංචි. ඒ විතර නෙමෙයි අපිට ආරංචි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සාමාන්‍ය ශාස්ත්‍රූරයෙක් නෙවෙයි. කවුද? දෙවියන්ගේ ශාස්ත්‍රූරයා මුන්වහන්සේ. මිනිසුන්ගේ ශාස්ත්‍රවරයා මුන්වහන්සේ කියලා අපිට ආරංචි. ඒ වගේම අපිට ආරංචි උන්වහන්සේට පුළුවන් කියලා අවබෝධ කරගත්තු දේ ලස්සන වචන වලින් පටන් ගන්න. ලස්සනට පටන් ගන්න පුළුවන්. උන්වහන්සේ ආબોධ කරපු දේවල් කතා කිරීමේදී. ඒක ලස්සනට අරගෙන යන්න පුළුවන්. ඒ කතාව මැදත් ලස්සනයි. ඒ කතාව ලස්සනට අවසන් කරන්න පුළුවන්. අවසානයේත් ලස්සනයි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා ආර්ථ සහිතයි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා අවුල් වෙච්ච වචන නැති පැහැදිලි වචන වලින් යුක්තයි සබ්යංජනයි. පැහැදිලි වචන වලින් යුක්තයි. ඒ වගේම උන්වහන්සේගේ දේශනාවල පාරිශුද්ධ ජීවිතයක් නිවන් මඟක් ගැන කතා කරනවා. එතකොට ඒ බමුණු ටික කතා වුණා මෙන්න මෙවැනි කෙනෙක් ගැනයි අපිට දැන් ආරංචි වෙලා තියෙන්නේ ඒ නිසා හැමෝම වරෙල්ලා එකතු වෙයල්ලා දැන් අපි යමු ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව බැහැ දකින්නට කියලා ගම්වැසියෝ සියලු දෙනා මොකද කළේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා ගිහිල්ලා දැන් මේ අය මේ හිතාගෙන හිටියා නම මේ මේ ಗುಣ යොලඟීත බුදුරජාණන් වහන්සේ බලන්න ඕනි කියලා උන් දැන් පිටත් වෙලා ගියා. දැන් බුදුරජාණන් වහන්සේව දැක්කා. දැකලා මොකද කළේ සමහර ඒගොල්ලන්ගේ නංගොත් කියලා මම ස්වාමීනි ආස්වල් කෙනා මේ ගමේ මං ආස්වල් කෙනා කියලා වන්දනා කරලා වාඩි වුණා. සමහරු නිකම්ම පැත්තකින් වාඩි වුණා. සමහරු හිටගෙන වැඳලා වාඩි වුණා. මේ වගේ වාඩි වෙලා දැන් බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්නේ කවුරු දිහාද? බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා මේ මේ පිරිසේ නායකයෙක් හිටියා. වේනාගපුරේ ඉන්න බ්‍රාහමණ පිරිසේ නායකයෙක්. වච්චගොත්ත ඒ බ්‍රාහමණයාගේ නම. මොකද්ද මේ පිරිස් නායකයාගේ නම? වච්චගොත්ත. වච්චගොත්ත බ්‍රාහමණයා දැන් ඔක්කොම පිරිස දැන් බලාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ දිහා විස්මිතපත් වෙලා. බලාගෙන කියනවා අච්චරයන් භෝගෝතම බවත් ගෞතමයන් වහන්සේ මේ රූපේ ඔබ වහන්සේගේ රූපේ ආශ්චර්යයි. අභූතම් බෝ ගෞතම ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ රූපේ අද්භූතයි. බෝතෝ ගෞතමස්ස විපස්සනානි ඉන්ද්‍රියානි බවත් ගෞතමයන් වහන්සේගේ මේ ඉඳුරන් අතිශයින්ම ලස්සනයි. පරිසුද්ධ හරීම පිරිසිදුයි. චවි වන්නෝ පරියුදාතෝ මේ සමී වර්ණය බබලනවා. දැන් මේකට තමයි පුදුම වුනේ. මේ ලස්සන උපමා බලන්න ගමී උපමාවක් කියනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ රූපේ ලපටි මසංගෙඩියක් වගේ කියනවා. ගමී උපමාව ගත්තා. ඒගොල්ලන්ට තේරෙන උපමාව ගත්තා. මසංගස් දැකලා තියෙනවද? ඉන්දියාවේ වර්තමානයේ ගස් තියෙන එකට කියන්නේ බේර කියලා දැන්. ඉස්සර කියන්නේ ඩෙබර කියලා කියනවා. ඒ ඩෙවර ගෙඩිය මේ සාමාන්‍යයෙන් ඉදිල වැටෙන්න ඉස්සර වෙලා මේ රත්තරන් පාට දිලිසෙනවා. දුඹුරු පාටට හුරු රත්තරන් පාටක් තියෙනවා. ඒ පාටින් දිලිසෙනවා මේ මසන් ගෙඩිය. අදටත් ඉන්දියාවේ තියෙනවා. එතකොට මේ ඉදිල වැටෙන්න ඉස්සෙල්ලා තියෙන මේ ලපටි මසන් ගෙඩිය හරි ලස්සනයි. කියන ස්වාමීනි ඔබ වහන්සේ ලපටි මසන් ගෙඩිය පාට කියනවා. ඊට පස්සේ කියනවා ඒ දැන් තව උපමාවක් කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ලස්සන එවලෙම නටුවෙන් වැටිච්ච එවලෙම නටුවෙන් ගිලී වැටිච්ච තල් ගෙඩි පාට කියනවා එවලෙම නටුවෙන් ගිලී වැටුණාට පස්සේ අර නටුව තිබිච්ච ප්‍රදේශය තුල දැන් නටුවේ හයිවිලානේ මේ තල් ගෙඩිය තියෙන්නේ ගැලවිලා වැටුණාට පස්සේ අර ගැලවිච්ච හරියේ තියෙනවා රත්තරන් පාටක් අන්න ඒ වගේ කියන ඔබ බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ. කියලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කියන කියන මේ මේ ශ්‍රමණයන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ අපිට හිතෙන්නේ ඔබ වහන්සේ මෙච්චර ලස්සන උනේ මේ උච්චාසයන මහාසයන පරිභෝග කරනවා ඇති. දැන් මේ මිනිස් කී මොකද්ද මේ වච්චගොත්ත පිරිවැජය කිව්වේ උභාසි මෙච්චර හැඩරුව උච්චාසයන මහාසයන පරිහරණය කරන ඇති. මෙන්න මේකේ ලස්සනට තෝරනා උස්සසුන් මහසුන් කිය. උච්ච කියන්නේ මොකද්ද? උච්ච කියන්නේ උසස්. මහා කිව්වේ වටිනා. වටිනා සුඛෝපභෝගී ආසන වහන්සේ පරිහරණය කරනවා ඇති මෙච්චර ලස්සන වෙන්නේ. කියලා මේක කියන. ඒ කියන්නේ ස්වාමීනි මෙන්න ලස්සන ඔන්න මේ පෙන්වා දෙනා මේ උච්චායසන මහසන. ස්වාමීනි ඒ කියන්නේ මේ වටිනා සුඛෝභෝගී ආසන තියෙනනේ දිගහාන්සි පුටු. මේගොල්ලෝ කියන්නේ මේ කවිච්චි ලොකු පලස් සිදු ආසන විසිතුරු ගෙත්තම් කළ එළුලොම් ඇතිරි සුදු එළුලොමින් කළ ඇතිරිලි මල් යදු එළුලොමින් කළ ඇතිරිලි පුළුන් යදු මෙට්ට සත්ත්‍ර රූපෝලින් සැරසූ එළුලොම් ඇතිරිලි මුළුමනින්ම එළුලොම් කළ ඇතිරිලි ඒ කාලේ මේ එළුලොම් වලින් කළපු ඇතිරිලි එතකොට කෙලින්ම සම්මත වෙලා තියෙන වටිනා සුඛෝභෝගී ආසන කියලා. රන් නූලෙන් සැරසූ කලාල, පට නූලෙන් සැරසූ කලාල, නාටිකාංගනාවන් ඒ මත නැටි හැකි එළුලොමින් කළ කලාල, ඇතුම් පිට යොදන ඇතිරිලි. එතකොට මේ මේ ඇතාගේ පිට යොදන ඇතිරිල්ල සම්මත වටිනා සුඛෝභෝගී ආසනයක් හැටියටයි. අසුම් පිට යොදන ඇතිරිලි රථවල යොදන ඇතිරිලි අඳුන් දිවි සමින් කළ ඇතිරිලි ඒතර අඳුන් දිවි සමත් සම්මත වටිනාසුකෝභෝගී යාසනයක් කියලා කදලීමුව සමින් කළ කලාල හිස දෙපැත්තට රතු විල්ලුද කොට තබා රතු උඩුවියන් බැඳ සෑදූ වටිනා යහන් ආදී මේවා ඔබ වහන්සේට නිතර ලැබෙනවා ඇති. දැන් මේගොල්ලෝ දන්නේ නැහැ තාම බුදුරජාන් වහන්සේ ගත කරන ජීවිතය ගැන දන්නේ නැහැ. මේ අලුත් ගමකට ආවේ අලුත් මිනිස්සුනේ මේ හම්බුනේ. ඔබ වහන්සේට මේවා හිතු මනාපට ලැබෙනවා ඇති කිව්වයි රාජකුමාරයෙක් රාජ පවුලකින් නික්බිලා පැවිදි වුණේ. හිතන දැන් එහෙනම් මේ වටිනා සුඛෝභෝගී ආසන පරිහරණය කරන්න ඇති. ඒකයි මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ තරම් ලස්සන කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා බ්‍රාහ්මණය ඔබ ඔය කියපු කාරණේ ඇත්ත. මොනවද? මහා වටිනා සුඛෝභෝගී ආසන ලෝකේ තියෙනවා. මොනවද ඔය හාන්සිපුට මේ විස්තරය කියනවා මේ වටිනා සුඛෝභෝගී ආසන ගැන තියෙනවා මෙව්වා. හැබැයි මේවා පැවිද්දන්ට ලැබෙන්නේ නැහැ කියනවා. මේ පැවිද්දන්ට ලැබෙන්නේ නැහැ. ලැබුණත් කැප නැහැ කියනවා. කියලා කියනවා බ්‍රාහ්මණේ ඔය මහාසන ආසන නෙමෙයි. ඔය මේ වටිනා සුඛෝභෝගී ආසන නෙමෙයි. තව වටිනා සුඛෝභෝගී ආසන තුනක් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තව ඔබ සදාහන් කරපු නැති ඔබ දන්නේ නැති වටිනා සුඛෝපභෝගී ආසන තුනක් අන්න ඒ තුන නම් මම පරිහරණය කරනවා. වටිනා සුඛෝපභෝගී ආසන තුනක් තියෙනවා. ඒ තුන මම නිතර නිතර පරිහරණය කරනවා. මට හරි පහසුවෙන් ලැබෙනවා කියන ඒ තුන. මම කැමතියි කියන එක පරිහරණය කරන්න. ඒ තමයි කියනවා වටිනා සුඛෝපභෝගී දිව්‍ය ආසනය. මොකද්ද? වටිනා සුඛෝපභෝගී දිව්‍ය ආසනය. වටිනා සුඛෝපභෝගී බ්‍රහ්ම ආසනය. වටිනා සුඛෝපභෝගී ආර්ය ආසනය කියලා සුඛෝපභෝගී ආසන තුනක් තියෙනවා කියනවා. වටිනා ආසන තුනක්. මොනවද ආසන තුන? දිව්‍ය ආසනය, බ්‍රහ්ම ආසනය, ආර්ය ආසනය කියන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ බ්‍රාහ්මණය අහනවා අනේ ස්වාමීනි ඒ වහන්සේ පැවසූ වටිනා සුඛෝපභෝගී දිව්‍ය ආසනය මොකක්ද කියලා අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔබ වහන්සේ ඒක නිතර ලැබෙනවා නම් ඔබ වහන්සේට ඔබ වහන්සේ ඒක නිතර සතුටින් පරිහරණය කරනවා නම් පහසුවෙන් ලැබෙනවා නම් කියලා දෙන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මෙන්න මේකයි මේ දිව්‍ය ආසනේ. මං මේ ගමක හෝ නියම් ගමක වාසය කරද්දී උදේවරුේ පිඬුසිගා වඩිනවා. උදේවරුේ පිඬුසිගා වැඩලා ලැබිච්ච දෙයක් වළඳනවා. ඊට පස්සේ මං කරන්නේ ඒ වටේ පිටේ බලනවා වනාන්තරයක් තියෙනවද කියලා. බලලා හිට වනාන්තරය ඇතුළට වඩිනවා. වනාන්තරය ඇතුළට වැඩලා මේ ගස් යට තියෙන කොළරුඩු. මම මේ කොළරුඩු ටික එකතු කරනවා. එකතු කළා ඒ මත දෙපට සිවුරු එලනවා. කොළරුඩු ටික එකතු කරලා ඒ මත දෙපට සිවුරු එලලා මං ගේ මත වාඩි වෙනවා. වාඩි වෙලා කාමයන්ගෙන් වෙන් වූ අකුසලයන්ගෙන් වෙන් වූ විතර්ක ਵਿਚාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය ඇති ප්‍රථම ධානයේ උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම විතක්ක ਵਿਚාර සංසිඳවලා සමා ආධ්‍යාත්මයේ පැහැදීම ඇති මනා ඒකාග්‍රතාවයෙන් යුක්ත විතර්ක ਵਿਚාර නැති චිත්ත සමාධියෙන් හටගත් ප්‍රීති යුතු දෙවෙනි ධානයත් උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ඒ ප්‍රීතියට ඇලෙන්නේ නැතුව උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව කයනු සංසිඳීමක් ලබමින් ආර්යයන් වහන්සේලා යම් සමාධියකට කියනවා නම් ප්‍රීති සැප ඇති විහරණය කියලා. අන්නේ තුන්වෙනි ධානයත් උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම සැප දුක් දෙකම අත්හැරලා මුලින්ම දුක් දුම්නස් අත් දෝමනස් සෝමනස් දෙකම අත්හැරලා පාරිශුද්ධ උපේක්ෂා සතිය ඇති සතරුනි ධානයත් උපදවාගෙන මං වාසය කරනවා මේවා මට නිතර ලැබෙනවා කියනවා මේක තමයි කියනවා මගේ වටිනා සුඛෝපභෝගී දිව්‍ය ආසනය. මොකද්ද? වටිනා සුඛෝපභෝගී දිව්‍ය ආසනය. මම මේක සැපසේ ලබනවා කියනවා. කැමති විදිහට මට ඒක ලැබෙනවා කියනවා. එතකොට මේ වේරංජ බමුණ කියනවා මේ මේ වච්චගොත්ත බමුණ කියනවා ස්වාමීනි භාවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි ඔබ වහන්සේගේ ඒ සුඛෝපභෝගී දිව්‍ය ආසනය ඔබ වහන්සිට නිතර ලැබෙනවා. ඔබ වහන්සේ සුවසේ ලබනවා, නිදුකින් ලබනවා. ආශ්චර්යයි. එතකොට ස්වාමීනි මොකද්ද මේ වටිනා සුඛෝපභෝගී බ්‍රහ්ම ආසනේ? ඊට පස්සේ කියන්නේ මම අර විදියටම ගමකට පිඬු සිගා වැඩම කරලා දාන වන්දලා මං ගම ඇතුළට මේ වනාන්තරය ඇතුළට වඩිනවා. වනාන්තරය ඇතුළට ගිහිල්ලා මේ ගහක් යට තියෙන කොළරොඩු ටික එකතු කරලා ගොඩක් ගහනවා. ගහන ඒ මත දෙපට සිවුර එලනවා. එලන වාඩි වෙනවා. වාඩි වෙලා කය ඍජු කරගෙන මම බුදුරජාන් වහන්සේ වදාලා දිසා වශයෙන් උතුරු දිශාවට උතුරු අනුදිශාවට නැගෙනහිර දිශාවට, නැගෙනහිර අනු දිශාවට, දකුණු දිශාවට, දකුණු අනු දිශාවට, බටහිර දිශාවට, බසිර බටහිර අනු දිශාවට, උඩ දිශාවට, යට දිශාවට, හරස් හතට සම්පූර්ණයෙන්ම මම වෛර නැති, තරහ නැති, මෛත්‍රී චිත්තේ වඩනවා කියුවා. ඊළඟට මේ වගේ සෑම දිශාවටම මම කරුණාව වඩනවා කිව්වා. මේ මේ දස දිභාගයටම මම මුදිතාව වඩනවා කිව්වා. මේ සෑම දිශාවකට මම උපේක්ෂාව වඩනවා. මේ වගේ බ්‍රහ්ම විහාර භාවනාවෙන් මං කල් ගෙවනවා. මේක තමයි වටිනා සුඛෝපභෝගී බ්‍රහ්ම ආසනේ. වටිනා සුඛෝපභෝගී බ්‍රහ්ම ආසනේ. ඊට පස්සේ කිව්වා මම මේකෙන්ම තමයි කිව්වා සක්මන් කරන්නේ, ඇවිදින්නේ, ඔක්කොම කරන්නේ මේකෙන් කිව්වා. කියන බ්‍රහ්මණේ ඒ වගේ වෙලාවක එබඳු විහෙරණකින් යුතුව මම සක්මන් කරයි නම් ඒ මගේ සක්මන බ්‍රහ්ම සක්මන. එබඳු විහෙරණකින් යුත් මම හිටගෙන ඉන්නවා නම් මම බ්‍රහ්මියා වගේ හිටගෙන ඉන්නේ. එබඳු විහෙරණකින් යුත් මම වාඩි වෙලා ඉන්නවා නම් මහා බ්‍රහ්මියා වාඩි වෙලා ඉන්නවා වගේ මං ඉන්නේ. මම සතපේ ඉන්නවා නම් බ්‍රහ්මියා සතපේනවා ඉන්නවා වගේ ඉන්නේ. ඒ දිගට මම ලබන්නේ වටිනා සුඛෝපභෝගී බ්‍රහ්මාසනය කිව්වා. අතන උන්වහන්සේ ලැබුවේ මොකද්ද? කලින් සතරවෙනි ධ්‍යානෙ තුලින් දිව්‍ය ආසනය. ඒ වෙලාවට උන්වහන්සේ සක්මන් කරනවා නම් වාඩි වෙනවා නම් ධ්‍යාන සැපෙන් යුක්තව දිව්‍ය ආසනයේ. බ්‍රහ්මාසනී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි ගමකට වැඩම කළා පින්ඩපාතේ වැඩලා දානේ වළඳලා හිට වනාන්තරය ඇතුළට වඩිනවා. වැඩලා ඒ කොළරොළු ටිකක් එකතු කරලා ඒ මත දෙපට සිවුර එල්ලනවා. එල්ලලා හිට කය ඍජු කරගෙන වාඩි වෙලා කල්පනා කරනවා මම නුවණින් මෙනෙහි කරනවා මේ මගේ මානසික ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ විදිහට දැනගන්නවා මගේ රාගයේ ප්‍රහාණය වෙලයි තියෙන්නේ මුලින්ම උදුරා දමලයි තියෙන්නේ කරටියේ සිඳුරු තල්ගසක් මෙන් කරලායි තියෙන්නේ අභාවයට පත් කරලායි තියෙන්නේ. යලි හටගන්නා ස්වභාවයෙන් යුතුවයි තියෙන්නේ. යලි හට නොගන්නා ස්වභාවයෙන් යුතුව තියෙන්නේ. මාගේ द्वේෂය, මෝහය මේ විදිහට මම ප්‍රහාණය කරලා තියෙන්නේ කියලා උන්වහන්සේ මේ ප්‍රහාණය වෙච්ච ස්වභාවය. ඒ කියන්නේ උන්වහන්සේ තුල රාගය නැති බව, දේශය නැති බව, මෝහය නැති බව, උන්වහන්සේගේ විිත රාගී බව, විිත දෝෂී බව නීත මෝහී බව සිහි කරනවා. එතකොට කියන බ්‍රහ්මණේ එතකොට මා තුල තිබෙන්නේ ඔව් වටිනා සුඛෝපභෝගී වූ ආර්ය ආසනයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වටිනා සුඛෝපභෝගී ආසන තුනක් පරිහරණය කරනවා. මේ තුනම උන්වහන්සේ මානසික උපදවාගත්තු දේවල්. මානසික උපදවාගත් වාසම. උන්වහන්සේ පරිහරණය ඊට පස්සේ දේශනා කරනවා බ්‍රහ්මණය මං එහෙම විරාගී වීතරාගී වීත දෝෂී වීත මෝහි බව සිතමින් ඇවිදිනකොට ඒ මගේ ආර්ය සක්මනයි. මා සිටගෙන සිටිනකොට ඒ මගේ ආර්ය ස්ථිතියයි. මා වාඩි වී සිටින විට ඒ මගේ ආර්ය වාඩි වීමයි. මා සැතපී සිටින විට ඒ මගේ ආර්ය සත වීමයි. මෙන්න මේක මම බොහොම නිදුකින් පහසුවෙන් නිතරම මං ලබනවා කියලා. එතකොට මේ වච්චගොත්ත බ්‍රාහ්මණයා ප්‍රධාන වේගනාගපුර වාසී බමුණන් හරි සතුටු වුණා කියන ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි යම් වටිනා සුඛෝපභෝගී ආර්ය වූ ආසනයක් භාග්‍යතුන් වහන්සේ නිතර නිතර ලබයිද? භාග්‍යතුන් වහන්සේ ආර්ය වූ ආසනයකින් නිතර නිතර සතුටු වෙයිද? වැඩ සිටීද? එබඳු ආසනයකින් භාග්‍යතුන් වහන්සේ යුක්තයි. අනේ භාග්‍යතුන් වහන්සේ වෙන කවුරුට නම් කාට නම් පුළුවන්ද? කවුරු නම් මෙවැනි ආසන පරිහරණය කරයිද? කාට නම් මෙවැනි ආසන ලැබෙයිද කියලා? පැහැදුනා. ගමම පැහැදුනා. බුදුරජාන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගෙන් අර මිනිස්සු ඇහුවේ මොකද්ද? ඔබ වහන්සේ මෙච්චර ලස්සන වෙලා ඉන්නේ වටිනා සුඛෝපභෝගී ආසන ලැබෙනවා ඇති කියලා ආසනවල විස්තරය කිව්වා මේ ලිස්ට් එකක් කිව්වා නම් ලැයිස්තුවක් මේ මේවා මේවා වෙන්නේ නැති කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඊ නම් ලැයිස්තිම උන්වහන්සේත් වදාලා ඕවනම් වටිනා භෝගී සුඛෝපභෝගී ආසන නෑ ඔව් සුඛභෝගී ආසන තමයි. හැබැයි ඌවා පැවිද්දන්ට ලැබෙන්නේ නෑ. ලැබුණා කැප නෑ. නමුත් වෙන වටිනා සුඛෝභෝගී ආසන තුනක් මට බොහොම පහසුවෙන් නිදුකින් සුවසේ ලැබෙනවා. ඒ වටිනා සුඛෝභෝගී ආසන තුන මොනවද? වටිනා සුඛෝපභෝගී දිව්‍ය ආසනය වටිනා සුඛෝපභෝගී බ්‍රහ්ම ආසනය වටිනා සුඛෝපභෝගී ආර්ය ආසනය කියන ආසන තුන ලැබෙනවායි කිව්වා. පැහැදුනා මේ බමුණු ටික. පැහැදිලා කියනවා අනේ ස්වාමීනි යටට හරවපු දෙයක් උඩට හැරිලා වගේ කියනවා. වැහිලා තිබිච්ච එකක් ඇරලා පෙන්නවා වගේ. ආතරමං වෙච්ච කෙනෙකුට පාරක් පෙන්නවා වගේ කලුවරේ හිටිය මිනිසුන්ට ආ ලෝකේ දකින්නට ආලෝකයක් දැල්වා එසෙව්වා වගේ අනේක ප්‍රකාරයෙන් භාග්‍යතුන් වහන්සේ අපිට කියා දුන්නා මේක කියලා මොකද කළේ කවුරු සතුටින් කරන දේ කළා මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වා මොකද්ද කළේ සරණ ගියා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගියා. එහෙනම් පින්වතුනි ඒ සරණ ගියේ නිකම්ම නිකං අනේ පුතේ බුද්ධං සරණං ගච්ඡාමි කියපන් කියන එකට කියපු එකක් නෙමෙයි. ඉස්කෝලේදී මේ මේ කරපු එකක් නෙමෙයි මේ. ආන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච ගුණ සම්පත්තිය ගැන පැහැදුනා. ඒ ගුණ සම්පත්තිය ගැන පැහැදිලා ලুকু සතුටක් ඇති වුණා. ඒ සතුටේ නිකන් නෙමෙයි සරණ ගියේ මේ බලන්න සරණ ගියපු හැටි. මේක කියනවා ඒව මේව භූතා ගෝතමේන අනේක පర్యායන ධම්මෝ ප්‍රකාශිතෝ ඔය විදියට බවත් ගෞතමයන් වහන්සේ විසින් නොඑක් අයුරින් ශ්‍රී සද්ධර්මයේ වදාලා ඒතේ මයම් බන්තේ භවන්තං ගෝතමන් සරණං ගච්ඡාමි ධම්මංච බික්කු සංඝංච ස්වාමීනි මේ අපේ භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා මේ ශ්‍රී සද්ධර්මයත් මහා සංඝරත්නයත් සරණ යනවා ඊළඟට කියනවා උපාසකෝ නෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතම් සරණං ගතන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද පටන් අපිව දිවි හිමින් සරණ ගිය උපාසකයන් වශයෙන් පිළිගන්නාසේක්වා. එතකොට කොහොම සරණ ගියේද? දිවි හිමින් සරණ ගිය කියන්නේ දිවි තිබෙන තුරාවට සරණ ගිය පිරිසක් වශයෙන් සීකරණසේක් පිළිගන්නාසේක්වා කියනවා. එතකොට දැන් බලන්න මේ සරණ යාම අපිත් සරණ යන්න ඕනේ මේ විදිහට නෝයේද? අපිත් සරණ යන්න ඕනේ දිවි හිමින් සරණ ගිය උපාසක උපාසිකාවන් හැදේටයි. එතකොට මේ වගේ දිවිහිමින් අපි සරණ ගියොත් ඒක අපේ ජීවිතයට ඒකාන්තයෙන්ම සරණක්. බුදුරජාණන් වහන්සේ වදාළේ සරණ කොහොමද? ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං මේ සරණ තමයි ආරක්ෂා කේම කියලා කියන්නේ බී රහිත. බී රහිත වූ සරණ මේකයි. ඒතං කෝ සරණං කේමං. බී රහිත සරණ මෙයයි. ඒතං සරණ මුත්තමං මේ තමයි උතුම්ම සරණ ඒතන් සරණ මාගම්ම මේ සරණට ඇවිල්ලා සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුකින් නිදහස් වෙනවා. එහෙනම් මේ සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් එකම සරණයි තියෙන්නේ. දැන් අපිට නැද්ද මේ මේ වයසටපත් වීමේ බය නැද්ද? තියෙනවා. රෝග පීඩා පිළිබඳ බය නැද්ද? ඒතර ජරා බය තියෙනවා, ව්‍යාධි බය තියෙනවා. මරණ බය නැද්ද? මරණ බය තියෙනවා. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් දුකක් හටගන්න මේ ගැන බයක් නැද්ද? ඒ බය තියෙනවා. අප්‍රිය නැ එක්වීමේ අකමැත්තක් තියෙනවා. මේකේ බයක් නැද්ද? ඒ බය තියෙනවා. ඊළඟ මේවා නොලැබී සිටිනවට කැමති. නමුත් ඒක ලැබෙයිද කියලා බයක් තියෙනවා. කැමති නොලැබෙනකට ඒ ගැන බයක් තියෙනවා. මේ බයත් එක්ක ජීවත් වෙන්නේ. එතකොට මේ ඉපදීම ජරා මරණ ආදී මේ බය නිදහස් වෙන්න තියෙන්නේ අපිට ලැබිච්ච මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යෑමයි මේ තියෙන්නේ අපිට කරන්න. අපි ඒ සරණ හරියට ගියොත් නිවැරදිව අපි ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගියොත් අපිට මේ අනාත්මය තුල අනාත්ම කියලා කියන්නේ මේ අනාත්ම නිසා තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ස්වභාවයල් තියෙන්නේ. ඒ හේතු නැති වුනහම නැති වෙන ස්වභාවයේ තියෙන අනාත්ම නිසා. ඉතින් මේ නිසා අපි විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. මොන වෑන්ද? කායින් දුස්චරිත නොකොට සිටීම. වචනෙන් දුස්චරිත නොකොට සිටීම. මනසින් දුස්චරිත නොකොට සිටීම. ආර්යයන්ට උපවාද නොකොට සිටීම. ඔව් මිත්‍යා දෘෂ්ටියට හසු නොවී සිටීම. මිත්‍යා දෘෂ්ටින් යුතු ක්‍රියා නොකිරීම. මොකද අපි එහෙනම් කොහොමද කරන්න ඕනේ? කයින් සුචරි සුචරිතය දෙන්නට ඕනේ. වචනෙන් සුචරිතය දෙන්නට ඕනේ. මනසින් සුචරිතය දෙන්නට ඕනේ. ආර්යයන් වහන්සේලාට ගරහන් නැතු ඉන්නට ඕනේ. සම්මා දිට්ඨියෙන් යුක්තව ඉන්නට ඕනේ. සම්මා දිට්ඨියතු ක්‍රියාවල යෙදෙන්නට ඕනේ. අන්න ඒකයි අපිට තියෙන ආරක්ෂාව. අපිට තියෙන පිළිසරණ. එතකොට මෙලොව ජීවිතය අපි හොඳට තිසරණේ පිළිපදලා පන්සිල් ආරක්ෂා කරගෙන බුද්ධ දේශනා ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ ගැන සිත සිතා සතුටු වෙමින් සිත පහදවාගෙන කුසල ධර්ම මෙනෙහි කරමින් අපේ ජීවිතේ පාප මිත්‍ර සේවනයේට පාප දෘෂ්ටියකට පාපි පුද්ගලයන්ගේ මතවලට හසු නොවි අපේ ජීවිතය අපි ලස්සනට ගත කරලා මරණින් මතු සුගතිය යනවා සුගතිය ගිහින් අපිට නැවතත් මේ ධර්මාර්ගයම දිනු කරගන්න පුළුවන් වෙනවා. එතකොට වැඩිකල් නොයා මේ ගෞතම බුද්ධ ශාසනයෙම අපිට දුක නම් වාරි සත්‍ය අවබෝධ කරගන්න ලැබෙනවා. දුක්ඛ සමුදය නම් වාරි සත්‍ය ප්‍රහාණය කරගන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධ නම් ආර්ය සත්‍ය සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය භාවනා වශයෙන් ප්‍රගුණ කරගන්න වාසනාව ලැබෙනවා. මේ සියල්ලම අපිට කරගන්න අපි මේ මොහොතේ අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. මේ මොහොතේ අපි තිසරණේ තුල ඉන්න ඕනේ. කුසල් තුල ඉන්න ඕනේ. අකුසල් බැහැර කරමින් සිටින්න ඕනේ. තමාගේ පිහිට තමාම ඇති කරගන්න ඕනේ. තමාගේ පිහිට ධර්මයෙන් සලසා ගන්නට ඕනේ. ඒ සඳහා කල්යාණ මිත්‍ර සම්පත් ඇතුව ඉන්නට ඕනේ. ඉතින් මේ සියලු දේවල් අපිට දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනා හොඳට මේ බුද්ධ දේශනා මේ ත්‍රිපිටක පොත් වහන්සේලා අරගෙන මේවා නිතර මේ පොත් වහන්සේලා පරිශීලනය කරමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය තුල ජීවත් වෙන්න. ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය මොකද්ද කියලා දැන් අපි හැමතැනම සටහන් කරනවා මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රාජ්‍යය මොකද්ද කියලා තේරෙන්නේ බුද්ධ දේශනා හැදෑරීමෙන්මයි. ඒ නිසා මේ බුද්ධ දේශනා තුල ජීවත් වෙන්න. ඒ බුද්ධ දේශනා කියවීමෙන් මහා සතුටක් ලබනවා. ප්‍රීතියක් ලබන්න සන්තෝෂින් ඉන්න මේ සෑම කෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා සාදු සාදු සා